අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දෙසැම්බර් මාස 22 වෙනිදාත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාතුම් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කු විඤ්ඤයං රූපාං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රයේ මේ පාඩේම අරගෙන පුලුවන් තරම් විස්තර කරගන්න නැත්නම් විග්‍රහ කරගන්න උත්සාහ කළා මේ එහි උපදින හිත කනේ උපදින හිත නායේ දිවේ කයේ මනසේ උපදින මේ හිත මතුවෙන මතුවෙන වෙලාවේ ගත යුතු පැත්තක් සහ අල යුතු පැත්තක් තියෙන බව දැනගෙන ඒ පිළිබඳව අවදියෙන් නැත්තම් අප්‍රමාදේ එහෙම නැත්තම් සතියෙන් ගත කරන උපදේශයක් සරුවචාන්ස අපට දෙනවා. ඉතින් එතකොට ඒක පිළිබඳව හොඳට අතිමත් වෙන්න හදන කෙනෙක් බැලුවොත් ඒ පිළිබඳව නොදැන ගත කරනකොට ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද පිළිබඳව මේක හොඳ දේ මේක නරක දේ මේක සෙවිය යුතු දේ මේක නෙසෙවිය සෙවිය නොයුතු දේ කියලා දැනගෙන ඒ කටයුතු කරන්න ගියාම කොච්චරක් Taman Tamanට අහේනි කර දේවල් නැත්තම් සුභ සිද්ධියට අදාළ නැති දේවල් සිද්ධ වෙනවද කියලා ඒක හිතා ගන්න බැරි තරම් විශාල මාතෘකාවක් වෙනවා කර්ම ශක්ති වැඩ කරන හැටි ඒ වගේම අනවශ්‍ය කිසිම තීරුවක් නැති දෙයකින් අපි අහක යන චිත්ත පීඩාවල් අනුන්ට කරදර කිරීම සිද්ධ කරන හැටි ඉතින් ඒක දකින්නකොට ඒක ඇහෙනකොට ඒක ගැන හිතනකොට උගා සංවේගය පහළ වෙනවා. නමුත් මේ ਸਰවචන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ මේ දුකී ගලී ඉන්න තව සත්වයාට තවත් සංවේගය දීලා දුක දෙන්නවත් නෙවෙයි. ඒක පිළිබඳව යම් කිසි කෙනෙක් සැලකිලිමත් නම් එහෙම නැත්නම් මේ මිතින්නකම් මේ රත් කරලා නැත්නම් මේ සංවේගය පහළ කරගන්නේ මොකටද කියලා උනන්දු වෙන කෙනෙකුට ਸਰවඥාන්සේ බලාපොරොත්තුවක් ඇති කරනවා සුතමේ මට්ටමිනුත් චින්තාමය මට්ටමිනුත් කවුරු හරි උනන්දු නම් භාවනා මට්ටමිනුත් ඒ භාවනා මට්ටමින් ලැබෙන එක රහත් වෙන්නම ඕනේ නෑ එහෙම නැත්නම් මාර්ගඵල ඥාන ලබන්න ඕනේ නෑ යම් ප්‍රමාණයකට අත්හදා බලන්න පුළුවන් මේ දීලා තියෙන උපදේශ ක්‍රියාවත් කරගෙන යනකොට වෙන විදිහකට කියනවා සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ සතිය අපේ පූර්ණ ආරක්ෂකයෙක් වශයෙන් පෙනී ඉඳලා අපිට ධර්ම ආරක්ෂාව ලබා දෙන හැටි ඒතෙන්ට යනකන් නම් මේක ටිකක් බය උපදවන එකක්. එහෙම නැත්නම් අහනකොට සංවේගී ගොඩක් නැත්නම් බය ගොඩක් පහළ වෙනවා. නමුත් මේ පහළ කරන්නේ කීප දෙනෙක් හරි කමන්නේ මේක දැනගෙන හරියට ඉදිරියට ගියොත් ඒ අයට මේ ඇතිවිච්ච සංවේගයේ මතින් වැඩි ධර්ම ආරක්ෂාවක් වැඩි සතිය ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. එතකොට සතිය අතිරේක ආනිසංස ලබලා දෙනවා. උගාක් Tamanට අර මුල් මුල් කාලේ වැටි වැටි සතිය වඩපු එකේ ආනිසංස ගොඩක් ලබලා දෙනවා. ඒක නිසා මේ පැත්ත කියවනකොට හරි සුත්තමේ වශයෙන් අහනකොට වුණත් සුකෝ බුද්ධාණං උපාදෝ කියලා බුදු කෙනෙක් ලෝකේ පහළ වීම බණහන අයට පවා සුඛයක් ඇති කරලා දෙනවා. ඒ කල්පනා කරන කෙනාටත් වෙනවා. වගේම අත්විඳින්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ පාඩේම අරගෙන තව ටිකක් ඉදිරියට ගමන් කරන්නයි අදත් ඒකම මාතෘකාව වශයෙන් තිබුවේ. ඉන් සර්වචන්නාංශේ මේ මට්ටම ඉහළට ගිහිල්ලා ඊට පස්සේ මේ ඇහි රූප බැලීමෙන් රස විඳින නැත්නම් දස්සන කාමය කාම දස්සන වලින් පරිච්ච ලෝකයකට මේ පණිවිඩය දෙන්නේ ලෝකයා නිකන් බය කරන්න විතරකුත් නෙවෙයි. එහෙම නැත්නම් මේ ශවන කාමයේ තියෙන අයට දැන් ওই සංගීත රාජ රටාවට මත් වෙලා ගත කරන අයට ඒක එන්න එන්න වැඩෙද්දි මේ වගේ බණ කියන්නේ තමන් වහන්සේ එකොඩ වෙලා එකොඩ වෙන්න බැරි අයට බණ බය කරන්න නෙවෙයි මේකේ ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් උකුණේගේ පස්සපැත්ත තරම්වත් මොලයක් තියෙනවා නම් තමන් පිළිබඳව අනුකම්පාවක් එහෙම නැත්නම් තමන් පිළිබඳව සුභසිද්ධියක් අත්කුසලයක් කල්පනා කරනවා නම් මේ යන පාර දිගේ ගියාම එක මට්ටමකදී Tamanට මෙලෝ වශයෙන්ම සහතිකයක් ලැබෙනවා. එනතම මෙලෝ වශයෙන්ම ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඒ ප්‍රතිශක්තිය වෙන මොනම දෙයකින්වත් ලබන්න බෑ. වෙන මොන දෙයකින්වත් ඒක ප්‍රතිස්ථාපනය කරන්න බෑ වෙන දෙකකින් ලබන්න බෑ. අනික් සියලුම දේ යොදලා හරියට මේ සතිය සම්පජඤ්ඤ මට්ටමට වඩලා ඉදිරියට ගියොත් තේරෙනවා දීර්ඝ ගමනක මුදුන්පත් වීම, සිකප්පත්ත වීම, කෙලපැමිණීම පෙර ලකුණු පේන්න තියෙනවා. ඉතින් සරුවච්චන්හන්සේ දවසක් ඒ වගේ සංඝයා වහන්සේලාට බොහොම ලස්සනට මේක විස්තර කරගෙන ඉන්නකොට මාරයා දැක්කා මේ විදියට මේගොල්ල බනහගෙන හිටියොත් බර ගාණක් පිස මගේ රාජ්‍යයෙන් පැනලා යනවා. මට පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාවට බාධා කරන්න ඕනේ. එයා එනවා මේ වගේ බණ කී කිය බුදුහාමුදුරු බණ කී කිය ඉන්න වෙලාවේ ධර්ම දේශනා කර කර ඉන්න වෙලාවේ විශාල නගුලක් කරේ තියාගෙන කිවිලකුත් අතට අරගෙන මඩ ගොඩක් සහිත කකුල් දෙකකින් දිදිස් දිදිස් ගාලා පොළොවේ අධිකාරියක තියාගෙන කකුල ඇඟෙත් මඩ තියාගෙන කිසිම කෙනෙකුට තැකීමක් නැතුව පුත්‍රජානස ළඟට ගිහිලා අහනවා ශ්‍රමණය මගේ හරක් දෙන්න දැක්කද කියලා. ඉතින් ඔක්කොමලා නිකන් කලබල වෙලා හිටිනවා මේ කිසියම් කරුසරුවක් නැතුව සරුවචනස ළඟට යනම සරුවචනසේ එනකොටම දකිනවා මේ ආසවලයි කියලා කියනවා පාපි මාර තොට හරකුගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඒක කියනකොටම මාරය දැනගන්නවා දැන් පිරිසක් දැනගන්නවා බුදුචන්නාසේ දැනගත්තයි කියලා. එයා කරන්න ආපු මේ පිරිසගේ විචක්කුකරණේ කියලා කියන්නේ මේ පන්නට අහුම්කම් දීගෙන ඉන්න එක කඩන්න හදන ගතිය. විචක්කුකරණේ කරගන්න බෑ. කරගන්න බැරි වුණාට එයා වාසි බස් දෙඩනවා සරුවචනාංශයට කීල කියනවා ශ්‍රමණය බමාව අඳුනගත්තා ඒ වුණත් මම ඉරලා තියෙන දැලේ උඹලා ඔක්කොම ලහු වෙලා ඉන්නේ රූපං මම චක්කුං මම චක්කු විඥාණං මම කුහින් ගත්වා සමන තුම්මොක්ක සීති කියලා උඹේ ඇහත් මගේ උඹේ බලන රූපත් මගේ ඔකේ පහළ වෙන චක්කු විඥානයත් මගේ මෙහෙව් ඇති කලබමයි කොහෙන් ගිලමයින් ගලවෙන්නද කියලා. ඔය කනත් මගේ කනට එන සද්දත් මගේ ඒ කනට එන සද්ද මත පහළ වෙන සෝත විඥානයත් මගේ. ඉන්ජා ශ්‍රමණය දැනගනින් කොහෙන් ගිහිල්ලා මගෙන් ගැලවෙන්නද කියලා වාසි බස් දරනවා චක්කු සෝත ගාන ජීව කාය මන කියලා. ඉතින් බුදුරණන්සේ ඔක්කොම තියා බොහොම ඉවසිල්ලෙන් අහගෙන ඉඳලා කියනවා ඉවරනට පස්සේ මේ මායя ඔක්කොම ඒ කියපු කතාවල් සම්පින්නණය කියලා කියනවා යං වදන්ති නෑ යං වදන්ති මම ඉදන්ති යම් කිසි කෙනෙක් කියනවා මේ ඇහැ මගේ කියලා යම් කිසි කෙනෙක් කියනවා මේ දැකපු රූපේ මමයි දැක්කේ කියලා යම් කිසි කෙනෙක් කියනවා මේ චක්කු විඥානේ මේ ඇහි පහළ වෙච්ච විඥානේ මගේ කියලා යං වදන්ති මම ඉදන්ති යෝ වදන්ති මමන්තිච මට ඒක ඇහැ මගේ පාලනයට පවත් ගන්න පුළුවන් එන රූප මට මේ මායි ගැත්තේ පවතින මට නතු කර ගන්න පුළුවන් මේ චක්කු විඥානය මට නතු කර ගන්න පුළුවන් කියලා එත් චේතේ මනෝවත්ති නමේ සමන මොක්ක සීති එතන මේ මනුස්සයා සිහියෙන් නම් කතා කරන්නේ කවදාවත් මගෙන් ගැලවෙන්න බෑ කියලා යම් කිසි සීබුද්ධියෙන් ඇතුව කියනවා මේ ඇහැ මගේ මේ ඇහැට පේන රූප මමයි දැක්කේ නැත්නම් ඒ රූප මගේ නැත්නම් මේ මාදුටු රූපේ කියලා එහෙම නැත්නම් මේ ඇහි ඒ වෙලාවේ පහළ වෙච්ච හිත චක්කු විඥානේ මගේ කිය කනත් මේ වගේ මේ වගේ කියන වෙලාවේ ওই මිනිහා කියන්නේ සිහිබුද්ධිය ඇතුවනම් ඒ කියන්නේ මත් වෙලා නෙවෙයි හීනකින් නෙවෙයි නම් කොහෙන් ගිහිල්ලා ගලවෙන්නද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ ඒ හරිම හාස්‍යයි එක පැත්තකින්. නමුත් කාට හරි විසුතුරු ඥානයක් එහෙම නැත්නම් මේ ගැලව මාර්ගයක් තියෙනවා නම් යං වදන්ති නතේමයි යං බුදුසසුන කියනවා යම් කිසි කෙනෙක් කියනවනම් මාය මේ ඇහැ මගේ කියලා මේ දැකපු රූපේ මම දැක්ක රූපේ කියලා දැන් චක්ක විඥාන ඒ මම නෙවෙයි ජනසිම අපි ගැන කිසිම සාක්ෂියක් වෙන්නේ ඒ ඇහැ මම කියා ගන්න රූපේ මම කියා ගන්න චක්ක විඥානේ මම කියා ගන්න කිසි කෙනෙක් අරසාවට බුදුන්සේ කතා කරන්නේ යමෙක් කියනවනම් මේක මගේ කියලා මම කියන්නේ මම එහෙම කියලා නැහැ යමෙක් කියනවනම් මේක මා ගැත්තේ තියෙනවයි කියලා යෝ වදන්ති නතේ අහං යමෙක් කියනවා මේක මට ඇහැ පාලනය කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ පේන රූප මගේ වශයේ බව තියෙන්නේ මට ආඳුම්ට්ටු කරන්න පුළුවන් මේක මගේ චක්කු විඥානේ මා ගැත්තේ පවතිනවා කියලා මම එහෙම කියන්නේත් නැහැ ඒක නිසා ඔබ යම් කිසි කෙනෙක් කියනවා මේ රූප මගේ කියලා උන්දට ගිහිල්ලා කියපන් යම් කිසි කෙනෙකුට කියනවා නම් මගේ ගැත්තේ පවතින කියලා ඔබ ගිහිලා ඒ කෙනෙකුට කිව්වන් ඒවම් පාපීප ජානායි නමේ මග්ගම්පි දක්කසීති මේක නිසා දැනගනින් මාරයා උඹෙන් පැනලා ගියේ පාරේ හුලඟක්වත් අල්ලන්න බෑ කියලා. ඕන කෙනෙක් කියාගනිච්චවයි ඇහැ උන්දගේ කියලා මම කියන්නේ ඕන කෙනෙක් කියපුදින් ඒ දැක්ක රූපේ මාගේ නැත්තම් මා දැක්ක රූපේ කියලා මම කියන්නේ ඕන කෙනෙක් කියනවනම් මේක චක්කු විඤ්ඤය චක්කු විඤ්ඤාණය මගේ කියලා මම කියන්නේ නැහැ. එimhe කියන කෙනෙකුට කියලා කියපන්. ඇත්තම තමයි. යම් කිසි කෙනෙක් කියනවනේ හොඳ මාර වශයේ තමයි පවතින්නේ. ඒ වගේම මගේ වශයේ ඇහැ තියෙනවා, මගේ වශයේ මා දකින්න රූප තියෙනවා, මගේ වශයේ ඒ චක්ක විඥානයේ තියෙනවා කියලා මම කියන්නේ ඒක නිසා මම ගියේ පාරක උහුලඟක්වත් අල්ලන්න බෑ කියලා. ඉතින් ඒකට මායя එතනම අන්තරත් දාන වෙලා ගියයි කියලා. ඒක නිසා අපි ජීවත් වෙන මුළු ලෝකෙම මේ මගේ ඇහැ මේ මා දුටු දේ නැත්තම් තියෙන දේ මට පේනවා, පේන දේ මට පේන දේ එතන තියෙනවා කියලානේ අපි මේ මුළු භෞතික විද්‍යාවක් හදලා තියෙන්නේ. ඒකෙන් මේ චක්ක විඥානේ මට ඕනනම් නාසිරය යොදවන්න පුළුවන්, මට ඕනනම් කටරය යොදවන්න පුළුවන් කියලා අපි උත්සාහයක් කරනවානේ. ඉතින් එහෙම කරනකොට කාටරි ඉච්ඡිතතාවෝ කියන්න බෑනේ. මේ මං විඥානේ යොදවන්නේ ආනාපානෙමයි. ආනාපානෙ මෙහිටපන් කියවට හිටින්නේ නෑනේ. ඒකනේ අපි මේ සුදු ඇඳගෙන මෙච්ච මේ දඟලන්නේ. ඕන තැන හිටින්නේ නෑනේ. කවුරු හරි කියනවනම් ඒ මනස සිහි බුද්ධිය ඇති කෙනෙක් නම් ඉතින් ඒ මනස මාර්ගපාක්ෂික වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට අපි කියමු ඊයේ ගත්ත නිදර්ශනේ විදිහටම සක්මනේ ඉන්න වෙලාවේදී රූපෙට හිත ගියා. ඉතින් එතකොට බුදුචාන් වහන්සේ කියනවා යමෙක් කියනවා ඒ රූපේ දකපු ඇහැ මගේ ඇහැ දකපු රූපේ මගේ චක්කු විඥානේ මගේ කියලා. ඒ කියන කෙනා තුළ ඇති වෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඒ දැකපු රූපේ පිළිබඳව මනාපව අමනාප පහළ වෙනවා. එහෙනම් නැත්නම් ඒ රූපේ දැකපු ඇහැ පිළිබඳව මනාපව අමනාප පහළ වෙනවා. නමුත් යම් කෙනෙක් දන්නවනම් රූපේ හෝ ඇහි හෝ චක්කු විඥානේ කෙලෙස් නැහැ. ඒ වෙලාවේදී මතුවෙන මේ මනාපමනාප දෙකේ කෙලෙස් තියෙන්නේ ඔබ පරිස්සම්ය. ඒක බව දැනගත්ත ගමන් මේ රූපෙත් නෙවෙයි ඇහෙත් නෙවෙයි චක්කු විඥානෙත් නෙවෙයි කෙලෙස් තියෙන්නේ. කෙලස් තියෙන්නේ ඒ දැකපු නැත්නම් දකින ඒ සංසිද්ධිය මත මනාපමනාප පහළ වුණා නම් එතනින් එහාට දිගටම කෙලස් එතෙන්ට එනකම් බුදුරජාණන්සේගේ චිත්ත විද්‍යාව මගේ චිත්ත විද්‍යාව සමානයි ආනපානී ඉන්න තාක්කල් නැත්නම් සක්මනේ ඉන්න තාක්කල් සක්මනේ ඉඳලා දැන් මගේ හිත තියෙන්නේ ඇහි කියලා දැනගන්න තාක්කල් මේ ඇහැට පේන්නේ මේ කහ පාට නිල් පාට වර්ණේ නැත්නම් අරව අසවල් අසවල් හැඩේ කියලා දැනගන්න තාක්කල් කිසිම කෙලෙසයක් නැහැ. නමුත් ඒ දැකපු දේ මනාපමන අප පහළ වෙච්ච ගමන් අභිනන්දනය කරපු ගමන් අභිවදනය කරපු ගමන් අජෝසාය තිටති කියලා ඒකට රිංගගත්ත ගමන් එතනින් පස්සේ කෙලෙස් වෙනවා. ඉතින් එතකොට ඒ මනාපමනාප පහළ වෙනකොටම සතිය පිහිටවන එක ශාල අභියෝගයක්. දෙක ඊට පස්සේ දන්නවනම් දැන් මේ ඇහි හිටියොත් දිගටම මේ මනාපමනාප දෙක හරහා මම දාස භාවයටපත් වෙනවා. කොහෙද මගේ හිත තියන්න ඕන කියලා. ඒ දේ දන්නේ නැත්නම් එයාට දිගටම තියෙන්නේ අර ඉනි අකුරක් අතින් අතට මාරු කරනවා වගේ අතර ගත්තත් පිච්චෙනවා මේ අතර ගත්තත් පිච්චෙනවා. නමුත් ඒ වෙනකොට දන්නවනම් ආන්නේ. ඒ වෙනකොට මම හිතපු දක්මනේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් එතන නෑ. එතන මනාපමනාප නෑ. එතෙන්ටයි මම යන්න ඕනේ. එතනයි මගේ ക്ഷേම භූමිය. එතනයි නිර්මල තන. එතනයි නික්ලේශී තන කියලා. එතකොට පුදුජානස අපිට පාරවල් දෙකක් පෙන්නලා තියෙනවා. ඉතින් එතෙන්ට යන්න අපි කල්ැතු සතිය පිහිටලා තියෙන පැය. සතිය පිහිටවන්න මේ කය කායේ කාය අනුපස්සී කියන විදිහට කයේ විවිධ යත යතවා කායෝ පනිහිතෝ හෝති තත තතානම් පජානාති කියලා මේ කය කොයි කොයි ආකාරවලටද පිහිටන්නේ ඒ පිහිටන පිහිටන ආකාරයේ මම දැනගන්න ඕනේ යනකොට යන බව කනකොට කන බව ඉදිරිය බලනකොට ඉදිරිය බලන බව පැත්ත බලනකොට පැත්ත බලන බව අත නමනකොට අත දිගානකොට ඒ විස්තර වශයෙන් කියලා තියෙනවානේ ඒ හැම එකකදීම මෙහා පිහිටලා තියෙන මෙහෙමයි කියලා අල්ලගන්න පුළුවන් නම් කොයි වෙලාවක හරි හිත දඩබ්බර වැඩක් කරපු ගමන් කොයි වෙලාවක හිත කනට නාසයට දිවට හෝ කයේ වෙන තැනකට ගිය ගමන් එයාට දැක ගන්න තියෙන ක්‍රම දෙකක් තමයි එකක් මේ සක්මන නීරසයි එතන මනාපමන පහල වෙන ගතියක් තියෙනවා අමනාපේ තමයි පහල වෙනවන පහල වෙන මොකද හේතුව මේ මේ තර්ක මනස කැමති නැහැ භාවනා කරනවා ඒ වෙනුවට අර දකින දේ අහන දේ බොහොම රසවත්. ඉතින් එතනින්ම දැනගන්න පුළුවන් මේ හිත මනමේ කුමාරේ කඩුව කාටද දෙන්නේ කියනවා වගේ මේ මෙතෙන්ට යන්නේ මොකටේ කිය. අහම්බයක්මද? එහෙම නැත්නම් මේ කර්ම දෝෂයක් විතරමද? එහෙම නැත්නම් <clears throat> අහුනොත් අවස්ථාව වැඩි කෙලස් තියෙන තැන මේක යනවා. ආන්නේ කාරණා දෙක දැනගෙන මේ එක දවසක එක තැනකදී මේක ඇල්ලුවා නම් බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා තේරෙනවා. බුදුජානන්තේ පිරිසම පාවවණන් හැබෑව. නැත්නම් ධර්මයේ සජීවීකම උලේදී අපිට තේරුම් ගන්න වේද පිළේදී තේරුම් ගන්න පුළුවන් වේද කියන්න බෑ. කොයි වෙලාවක හෝ මම හිත පිට යනකොටම පිට යන්න එපයි කියලා හිතන්න එපා. මේ මාර්යා බුදුරජාණන්සටත් ඇවිල්ලා මේ උලීලි පානවා නම් අපිට මොන කතාවද? අපි ඇවිල්ලා මේ නිකම්ම නිකන් තිරිබිරිස්ලා. බුදුරජාණන්සේ මෙච්චර මේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරල බුදු වෙලා බුදු වෙලා ඒත් ඇවිල්ලා අnder පානවනේ. එහෙමනම් අපිට කියන්න බෑ අපේ හිත පිට යන්නේ කියලා. අපිට කරන්න තියෙන ගියාට පස්සේ පමානොවි පුළුවන් තරම් ඉක්මනට දැනගන්න ඕනේ දැන් මේක දිගේ යන්න හේතුව අර නික්ලේශී අරමුණ පන්නලා කෙලෙස් අරමුණක් දිගේ යනවා. පුළුවන්ද මේ දැකපු අරමුණට රින් ගන්න නැතුව ඉන්න. අභිවදනය කියන්නේ නැතුව නැත්නම් කටමැත දොඩවන්නේ නැතුව ඉන්න. එහෙම නැත්නම් අභිනන්දනය නොකර ඉන්න. ඒ අභිනන්දනය කටමැත දෙට වීම සහ රිංගීම ඒකේ අනිත් පැත්ත තමයි මූල කර්මත්තානේ තියෙන්නේ තිබ්බට හිටින්නේ තියන්නේ ඉස්සලා ලාහට ගෙම්බැල්ලු වගේ පැල්ල යනවා. අරමුණේ තියෙනකොට තියන්න ඉස්සලා පැල්ල යනවා. අරමුණේ කිසිම රස වින්දනයක් කරන්නේ නීරසයි, කම්මැලි, ඒකාකාරී, බයයි, අනතුරුදායකයි, අසරණයි සැක කරන දිග්ගටම තියෙනවා. ඒ ගැන අම්මා මුත්තා කිව්වත් කමටහන් වார்த்தාවේ ලියන්නෙම නැහැ. කියවන බණ කමඨාන් වාර්තා ඒක මූල කර්මස්ථානේ නොලියා අල්ලපු gedara කතාවලු ඊයරට කාපු පරිප්පුද කියලා ඒකට ලුණු මදිද කියලා ඔක්කොම ලියනවා මූල කර්මස්ථානේ යන කවදාවත් ලියන්නේ කොහොමදට කියවලා බලන්න මේ කියලා දීලා උපදෙස් දීලා මේකමයි මං අහන්න ඉන්නේ කියලා කන රුකුල් දීලා අහගෙන හිටියද මූල කර්මස්ථාන ගැන මොකුත් නැහැ අහල පාල තියෙන වට පීස් ගැන හින්න කතා ලියනවා ඉතින් කවදා හෝ යෝගාවචරය දැනගත්තොත් බුදු දනන්සේ අපට දීලා තියෙන ඉතාම ගැඹුරු රහසක් මායයට විරුද්ධව කෙලෙස් වලට විරුද්ධව කරුණාකර බුදුන්ගේ පැත්ත ගනි. කරුණාකර මාර්ගයේ පැත්ත ගන්න එපා. මේ අත අමතර අරමුණු ගැන මෙච්චර ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග අංග බලන්න යන්න එපා. තමන්ගේ මූල කර්මස්ථානේ පුළුවන් තරම් ව්‍යංජනාන ව්‍යංජන බලන්න. අංග ප්‍රත්‍යංග බලන්න. හැඩ බලන්න. ආකාර බලන්න. සටහන් බලන්න. ගති බලන්න. ස්වභාව බලන්න ස්වභාව බලන්න ගියොත් එතන අරසාවක් තියෙනවා. ඊ අරසාව තහවුරු කරගෙන ඒත් ඔය හිත පණිනවනේ හරියට බුදුහාමුදුර ගාට මාර එනවා වගේ. පැන්නට පස්සේ දැනගන්න පුළුවන් නම් හරිය මෙච්චර ආරක්ෂක භූමියේ ඉඳලා මම පැන්නා. පැන්නට පස්සේ දැන් ඔන්න මාරයට විවෘත වෙනවා. අන්න එතනදී ඒක වැඩේ වැඩි දිග්ගැසෙන්න දෙන්නේ නැතුව පමා වෙන්න දෙන අප්‍රමාදීව මේක දැනගෙන දැන් මෙතෙන්ද හිත යන්න හේතුව මෙතනම රසයි. ඒ කෙලස් මෙතන විචිත්‍රයි. මෙතන සිද්ධි බහුලයි. ඒ සිද්ධි බහුලට හිත යනවා. ඒ නිසා බුදුජානන්සම කියනවා අප්පගේ බුදුලේ හිටපන්. ගෝචර බුදුලේ හිටපන්. අගෝචරයට ගිය ගමන් මහරයත් එක්ක කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා යෝගාවචරයා මේ ගෝචර අධ්‍යත්තේ තේරුම් ගත්තනම් නැත්නම් අදිශයකදී මම හිත පිහිටවන්න ඕනේ කොතනද කියන කාරණාව. උදාහරණයක් වශයෙන් කියනවා ඉඳගෙන ඉන්නකොට අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව නැත්නම් ආනපාන හිත පිහිටු නැත්නම් පිම්බීම ඇකිලිම. අවිජිනට අවිජින ඉරියව්ව හිත පිහිටු නැත්නම් අපි වම දකුණ හිත පිහිටනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න ඉරියව්ව හෝ පයේ බර ගතියේ හිත පිහිටවනවා. නිදාගෙන ඉන්නකොට ඒ නිදාගෙන ඉන්න ඉරියව්ව හෝ එතන ස්පර්ශය දැනෙන හිතනවා. ඔය ඔය ඉරියව් හතරනේ ඔය ප්‍රධාන ඉරියව් හතරයි. නැත්නම් ඉරියපත කියලා කියනවා. ඔය හැම ඒ අතරමැද සංදිත් එක්ක ඔක්කොම 84000 කිරියව් තියෙනවා. සිවදෙයියෝ ඉරියව් 84000ම පෙළලා තියෙනවලු යෝග යෝගේ යෝග ශාස්ත්‍රය කියන්නේ ඒකයි. අපි කොයි ආතනෙ හිටියත් ඒක යෝග ආතනයක් තමයි. බුද්ධජානනාති ගන්නන ප්‍රධාන ආතන හතරයි. ඒකෙත් අපි ආධුනිකයට කියලා දෙන්නේ සක්මන් භාවනාවේ පරියන්ක භාවනාව. ඒක දැනගෙන මේක තමයි ගෝචර රාජ්‍යත්‍ය. මේක අප්පගේ බූදලේ. මේක අප්පගේ උරුමේ. ඔතෙන්ද වෙලා හිටපන්. පිටි ගියොත් අමාරු වැටෙනවා කියලා. මේ කියලා තියෙද්දි අපි බොහෝ විට ඒක ලස්සනට චෝදනා කරන්න පුළුවන් වෙන්නේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න පුළුවන් වෙන්නේ කමඨාන් වාර්තාවට තමයි. කමඨාන් වාර්තාව ලියනකොට මූල කර්මස්ථානය ගැන නොලියා මේ අනත් අනම්මනන් දෙය ගැන ව්‍යංජන ගැනීම, අනුව්‍යංජන ගැනීම, නිමිති ගැනීම, අංග ප්‍රත්‍යංග ගැනීම කොච්චර යෙදිලා ගත කරනවද කියලා බලන්න. ඒ කියන්නේ මූල කර්මස්ථානය පිළිබඳව නොසලකෙල්ල. ඉතින් මේකට ඒ කැටකිරිල්ල කැටකුරුළු පැටියගේ උපමාව බුදුරජාණන්සේ ගෙන හරපානවා සත්‍ය කතා කරනකොට දවසක් කැටකිරිල්ලියක් පැටියට කියලා ගියාලු උඹ මේ හාලා තියෙන ඉඩමේ පස් කැටයකට ලැහැංගිලා හිටපන් මම ගිහලා කැමටයක් හොයන්න එනකන් කියලා. ඉතින් අරූටත් ඉස්සනවලු සිංහ සීයාවෙන් නෑ නෑ ඔක ඇහැංගිලා ඉන්න ඕනේ නෑ නේ ගල පස් කැට උඩට වෙලා ඉන්න ඕනේ. ඉතින් ගිහලා අවුව තපතපයි නෝට එක පාරට කුකුසෙක් ඇවිල්ලා නැත්තම් කුරුළු ගොයෙක් ඇවිල්ලා ගහගත්තලු. ගහනකොටම මොහොකවලු කාගේවත් වැරද්දක් නැහැ මගේමයි වැරද්ද. කාගේවත් වැරද්ද නැහැ මගේමයි වැරද්ද. කාගේවත් වැරද්ද නැහැ මගේමයි වැරද්ද කියලා මොකෑ ගහනවා. අම්මා කිව්ව දෙවෝ නම් හරිනේ. ඉතින් අර කුසහවලු තෝ තෝගේ වැරද්ද කියලා කියන්නේ තෝ කොතන හිටියෝ බේරෙන්න පුළුවන් කියලාද? නෑ නෑ මට තැනක් තියෙනවා බේරෙන්න පුළුවන් තැන. අම්මා කියලා තිබ්බා. ඇහුවේ නෑ. මේක නිසා කාගවත් දෝෂයක් නෑ. මම අම්මා කිව්ව දෙවෝ වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ කොළඹ ඔච්චර බණිතකම් කියනවා මම දැන් නිදාස් කරනවා. ඔබ කියලා බේරියම් බලන්න ඔබ ওই ගෝචරත්වයට භූමියට ලහින්දලා. කියලා පස්සේ මූ නිදහස් කරා. මම හිතන්නේ කැට කිරලගේ මස් නැහැනේ පොඩ්ඩක් ඒක නිසා කුරුල්ලා තාල දාන්නද. මහ ලොකු කුදුර නෙවෙයිනේ. මූ ඊට පස්සේ ආපහු ඇවිල්ලා අර හාබු හාබු හොස්පිටල් එක යට වෙලා හිටියලු. ඉන්නකොට මුට ආයත් හිතනලු අම්මයි ඉඳලා පොඩ්ඩක් බලන්න ඕනේ ඉන්නකොට ඌ හොඳ සැලකිල්ලෙන් දැන් ඉන්නේ ගල උඩටලා ඉනවා පුදුමාකාර එනකොට කීස් කාන වේගෙන් එනවා තේරෙනවලු කොහෙන් එනවද දැන් පියාකුස් එක පාට මු යටට හැංගෙනකොට පියාකුස් ඇවිල්ලා ගලේ වැදිලා පපුව පැල්ල පැල්ල ගියා දෙවෙනි සැරේ ඌ හිටිය බොහොම උනන්දුවෙන් හිටියේ අගෝචර භූමියේ හැබැයි අපේක්ෂාවෙන් හිටියා දැන් කොයි වෙලාවක හරි මෙයා එනවා ආපු ගමන් වහාම සතනන් නැතුව වහාම තමන්ගේ ගෝචර භූමියට යන්න පුළුවන් වුණොත් අපි අකෝසයතන වැඩෙනවා. ඒ වගේ හදිස්සියක් කොයි වෙලාවෙදට කියන්න බෑ. එහෙන් කොයි තැනෙන් අපිට කාමයේ උපදිනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් දසන කාමෙන්. නැත්නම් කාම දසන. ඒකෙම කණින්, නාසයෙන්, දිවෙන් කන්නේ මේ වෙලාවේදී තමන්ගේ ගෝචරජ්‍යත්වය සිහිපත් කරලා එතෙන්ද කෙටිම මාර්ගිකේ යන්න පුළුවන් පාර හදාගත්තා නම් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී තමන් සති ධර්මයේ රකිනවා නම් සති ධර්ම વિશે තමන් රකිනවා. ඒකටයි වෙන පුද්ගලික හමුදාවක් හෝ සන්නද්ධයක් හෝ පිස්තෝලයක් අවශ්‍ය කරන්නේ මේක තියලා හදලා තියෙන්න ඕන නිතරම. ආනේ බව දන්නවනම් එතකොට අර පියාකුසර විචිතේ තමයි මේ බුදුචන්නාංශේ කියනවා මේ මායයට එතකොට ඒ ගලකට වැදිච්ච කවුඩෙක් වාගේ මැරලා වැටෙනවා කියලා. ඒ වැටෙන්නේ මොකටද? ඒ වෙලාවෙම දක්ෂකම නෙමෙයි ඊට ඉස්සෙල්ලා ගොඩාක් හදිසි අනතුරු වලදී Tamange ගෝචරජ්‍යත්තේ තීරුම් අරගෙන හිටිය. තීරුම් අරගෙන හිටපු නිසා එයා හදිසි තැන් වලට නොයනව නෙවෙයි. හදිසි අනතුරුලපත් නොයනව නෙවෙයි. ගියාට පස්සේ ඉන්නේ පුදුමාකාර අප්‍රමාදයකින්. පුදුමාකාර එළඹ සිටි සිහියකින්. පුදුමාකාර සතියකින් ඉන්නේ මම දැන් ඉන්නේ අගෝචර භූමියේ. තාත්තගේ ඉඩමේ නෙවෙයි. ඒ නිසා මොනවාරි වුණොත් අර ආරක්ෂක භූමියට යන්න ඕන කියන කතාව දන්න නිසා ඒකෙනත් අමාරු වැටෙන අනතුරුදායක දැනකටපත් වෙනවා. පත් වුණාට අදිශයක් වෙච්ච ගමන් වෙන මොනවත් කරන්නේ තමන් අර ආරක්ෂක භූමිට යන එකයි කරන්නේ. ඉතින් ඒක ඒ වගේ සිද්ධි ਸਰුවඥ ජීවිතේ ඒ වගේම ਸਰුවඥ ශ්‍රාවක ජීවිතවල ඉතාමත්ම ලස්සනට වෙලා තිනවා. නිසා මේ ධර්මය හරියට අවස්ථානුකූලව පාවිච්චි කරලා ඔය මොන්න තරම් මායя දැල දාලා තිබ්බත් ඇහැ යාගේ වුණත් රූපේ යාගේ වුණත් චක්කු විඥානේ යාගේ වුණත් කන යාගේ වුණත් ශබ්ද යාගේ වුණත් සෝත විඥානේ යාගේ වුණත් කියන මේ හැම දෙයක්ම දාලා තිබුණාම තමන්ගේ අර ගෝචර අධ්‍යාත්මයේ තේරුම් අරගෙන මූල කර්මස්ථානයේ තේරුම් අරගෙන සත්‍ය ආරක්ෂාව තේරුම් අරගෙන ඉන්නවනම් අරවට ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් හැකිල්ල දිග ඇරිලා නම් තමන්ගේ පැත්තෙන් කොක්කක් නැත්නම් වෙන කොක්කක් තමයි ඇල්ලුවට අහුවෙන්නේ නැහැ. තමන්ගේ පැත්තේ කොක්කක් තිබුණොත් තමයි කොක්කට පැටලෙන්නේ. ඒ කොක්කට තමයි සංයෝජන කියලා කියන්නේ. ඒ නිසා විසි කරන්න එපා කොක්ක. ඇකිල්ලා තියෙනක දිගහැරලා තියාගන්න. අහුරු බැඳෙන්න දෙන්න එපා දිගහැරලා තියාගන්න. ඒ කියන්නේ චපල වෙන්න එපා, වංචනික වෙන්න එපා, ෂට වෙන්න එපා, මායාවී ධර්මවලට අහු වෙන්න එපා. අපිට කවම කවදාකවත් තව කෙනෙක් මායාවී තත්ත්වයටපත් කරන්න බෑ. ෂාට කරන්න බෑ, රවට්ටන්න බෑ, Taman රැවටෙන්නේ නැතුව. ඉතින් අපි හිතනවා මේ ලෝකයේ රැවටිල්ල බොහොම දක්ෂ වැඩක්. රවට්ටපුවට පස්සේ මට එයා මොඩේ වෙයි මන් දිනයි කියලා. දැන් රවට්ටන්න හදනකොටම Taman රැවටිලා ඉවරයි. ඒ නිසා Taman ළඟ තියෙන මේ ෂාට මායාවී ගති නැතුව Taman කටයුතු කරනවා නම් ඒ අනතුරින් වළකින්න පුළුවන්. රට්ටපාල ස්වාමීන් වහන්සේ කතාවෙත් තියෙනවා බොහොම ලස්සනට උන්වහන්සේක ප්‍රකාශ කරනවා. රටපාල කුමාරයා අම්මගේ තාත්තගේ බූදල් අත්මුතු પરම්පරාවකට අයිතිකාරයා. කියන්නේ ගෙදර හිටපේ ඔක්කොම කොල්ලා. අර ඒක පාරට හිටිනවා මේ ගීකේ ඉඳගෙන Brahmacharya හරියට රකින්න බෑ. මට පැවිදෙන්න ඕනේ කියලා. මොහොත ਸਰවචනන්සේ අභියෝගයක් දෙනවා. අම්මා තාත්තා කැමැත්ත අරගෙන නැත්තම් ගන්නෑයි. ඉතින් මෙයා ගිහිල්ලා බොහොම නම්බුකාර විදියට දෙමාපියන්ගෙන් අවසර ඉල්ලනවා දෙමාපියන් කියනවා බෑ. දෙවියන් කියනවා බෑ. ඒවා කියනවා ඔබ මැරුණත් අපි පුතේ වෙන් වෙන්නේ කනගාටුවෙන් මේ ඔබ මරණ පණ දීදී කොහොම වෙන් වෙන්නද කියලා අම්මා කෙනෙක් අහනදී ඔබ මැරුණත් හදිස්සියේ අපි උඹෙන් වෙන් වෙන්නේ කනගාටුවෙන් පණ දීදී කොහොම වෙන්නද තුන්වෙනියටත් බෑ කියනවා එතකොට මේ කාපට් ඇල්ල නැති අමුගොම තියෙන පොලොක වැටිලා කියන එක්කෝ මරණේ එක්කෝ පැවිද්ද කියලා ඉතින් අම්මලා පුළුවන් තරම් දන්න දහංගට දානවා එයාව නැගිට ගන්න කොහොම හරි දවස් 3ක් 4ක් විතර නොකා ඉඳලා කොහමරි යාළුවෝ ඇවිල්ලා කියනවා දැන් මේ මනුස්සයා මෙතන මෙයා හැටි අපි දන්නවනේ. මෙයා අනිවාර්යයෙන් මෙතන මැරුණොත් දැන් කරන්න බෑ. අපි මෙහෙම කරමු පැවිදි වෙන්න ඇරලා සිවුරු අරමු. මරු හොඳ නායද හොඳ යාළුවෝ ඉන්නවා අම්මලාට අපේ යාළුවෝ තමයි අම්මලාට දෙන්න ලනු. මේක තමයි දේශින් වැඩි. එතකොට පස්සේ ගන්න පුළුවන් නේ කියලා. ඉතින් අම්මලා අකමැත්තෙන් කැමැත්ත දෙනවා. ඉතින් මේ රටපාල කුමාරයා ඊට පස්සේ වහම නැගිලා අතපය සකස් කරගෙන කැම ටිකක් හරි මේ කාලේ බුදුසෙනාසිට ගියාට පස්සේ පුනර්චානව මට අවසර දුන්නද ඔව් අවසර දුන්නා. එහාට ඕන කරලා තියෙන ඉන්නේ මෙහා කරන්නේ පැවිදි වෙච්ච ගමන් පලාතක ඉන්නේ නැහැ. ඔය එක්කෙනෙක් හරි උඹලා පැවිදි වුණොත් ගමේ නම් ඉන්න එපා. මේ වට කරගෙන ඉන්න මේ යම පල්ලෝ ගහන කොකු එව්වා බොහොමත්ම සූක්ෂමයි. පැවිදි වුණා නම් පලාතක ඉන්න නොදන්න පැත්තකට යන්නේ කොහොඳයි හිඟා කණේ කොහොඳයි. ඒ රට බලකුමාරට ඒක වෙනවා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ මේ බුදුම වුණා වෙන්නේ අබිනිෂ්ක්‍මණය කරේ ඇත්තටම අබිනිෂ්ක්‍මණය පිළිබඳ අපේ සාසන තියෙන හොඳම නිදර්ශනය. පස්සේ මේ ශාන්සේ රහත් වුණාට පස්සේ කල්පනා කරනවා බුදුහාමතු වන්දනා කරන්න යන්න ඕනේ කියලා. ඒකට කියනවා මේ අඤ්ඤ භව ප්‍රකාශ කරන්න යනවායි කියලාත් කියනවා. ඊට පස්සේ ඒ ශාන්සේ ගෙදර යනකොට දැන් සෑහෙන පරතරයක් කාලේ. කවුරක්වත් මේ ශාන්සේ අඳුරන්නේ පස්සේ මේ සානසික වෙලාවකට හොඳට හෝ නරකට අර තාත්තගේ සිටුමැදුර තියෙන වීදියේ පින්ඩපාත යනවා. ඒ gedර ඒ සිටුමැදුර දකින්නකොට සංඝයාට බයිනවා එක්ක හග්ගෙඩිය කියන නැත්නම් සෝම්පාල කියන. මොකද මේ ගෙදර ඉන්න දරුවා හොරකම් කරගෙන ගියයි කියලා. දැනුත් දකින්නකොට හග්ගෙඩිය හග්ගෙඩිය කියනවා. නැත්නම් සෝම්පාල කියනවා. පණ්ඩාරනායක වරපු කාලේ කියන්නේ සෝම්පාල කියනවා. ඒ කොහොම හරි gedara කවදාකවත් පින්නපාතයක් දෙන්නේ නැහැ. සංඝයාගේ මූණ බලන්නෙත් නැහැ. ඒ තරම්ම ද්වේෂයෙන්. ඉතින් මේ ශාංශිකේ පහු කරගෙන යනකොට දාසියක් ඊට ඉස්සලා දවසේ හදපු රොටියක් නරක් වෙලා විෂිකරන්න පාර පයින්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන නංගියෝක ගෙනියන්නේ විෂිකරන්න පාත්‍රයට දාන්නේ කියලා. ඉතින් බලනවා හාමුදුරු කෙනෙක් මේ මන ඒ දහසට එච්චර හැංගීමක් නැහැ මේ අපේ ස්වාමි දරුවා පැවිද්දට ගිහිල්ලා මේ අපේ මේ ඊට මැදට පාළු වෙලයි කියන කතාව අරක දානවා. දානකොට අත අත දිහා බලනකොට මතක් වෙනවා මගේ ස්වාමි දරුණාංශය තමයි කියලා. කකුල් දෙක තියා බලනවා ඒකටත් තේනවා අනිත ඔක්කොම වැහිලා. ඒසෙ දුවන ගෙදර ගිහිල්ලා සිටු මෑණියන්ට කියනවා සිටු අම්මට ආර්යාවෙනි මේ අපේ සිටු කුමාරයා ඇවිල්ලා ඉන්නවා කියලා. අම්මට එතකොට හිතන්නවත් බෑ. ඊට පස්සේ කියනවා ඔබ කියන කතාව ඇත්ත නම් ඔබ දාස් භාවයෙන් නිදහස් කරනවා කියලා. නෑ නෑ පොඩ්ඩක් කියලා බලන්න මම දැක්කට කියන්නේ කියනකොට තාත්තාව පිටක් කරනවා. යනකොට මේ ශාංශ පොඩ්ඩක් එහා තැනට ගිහිල්ලා කැඩිච්ච ගයක් ළඟ ආගේ පිටියක් ගාව ඉඳගෙන අර රොටි කෑල්ල වනදරනවා. ඉතින් තාත්තා කියලා කියනවා ඇයි මේ මේ සිටුමාලිගාව තියෙද්දි මෙච්චර මේ දසිදසුනේ ඉඳද්දි මේ කුණු වෙච්ච රොටියක් වනදන්නේ ඇයි කියලා කියනවා. ඒතකොට කියනවා කොහොම හරි මේක තමයි මගේ දවල් ආහාරය දැන් යන් කියනවා ගෙදෙට. නෑ. ආයෙ ගෙදෙට යන්නේ දැන් මේක පවර්ලා ඉවරයි. අද වළඳලා ඉවරයි. ඊට පස්සේ කියනවා හෙට ආ ඕන හොඳයි. හිත දාන්නට යනවා. ඉතින් දාන්න යනකොට අම්මයි තාත්තයි මොකද කරන්නේ? පරණ අඹුව පස් දිනක් ඉන්නවා. ඒ පස් දිනාටම කියනවා යම් ආකාරයකට සැරසුනොත් කුමාරයා උඹලකට වශී වෙනවාද? ඒ ආකාරයට සැරසෙන්නේ කියලා නැන්දම්මා කියනවා. හිතාගත්තා කියන්නේ. ඊට පස්සේ අම්මගේ තාත්තගේ බූදලේ පැත්ත මේ පැත්තෙන් යනවා තියෙනවා තාත්තගේ බූදලේ මේ පැත්තෙන් යනවා එක රිද්දකින් වහනවා රිද්දකින් වහලා මැදින් පනවනවා ආසනේ අසෝ ස්වාංශය වඩිනවා. වැඩියට පස්සේ ආසනේ වඩුණාට පස්සේ අර පස් දිනාම ඇවිල්ලා අහනවා. මේ ඔච්චරම මේ Brahmacharya රැකලා දිව්‍ය ලෝකේ ගිහිල්ලා ගණ්ඩා දන සුරංගනාවි අපිටත් වැඩිය ලස්සනද කියලා අහනවා. එතකොට රටපාල කෝණේ නැගිනියනි මම මේ සුරංගනාවන් පිළිබඳ අපේක්ෂාවෙන් කරන පැවිද්දක් නෙවෙයි කියලා අර ගෑණිට නංගි කියනකොට ගෑනට කලන්ත ඇදලා වැටෙනවා. තමන්ගේම අඹුවට නංගි කියලා කතා කරනකොට ඒගොල්ලන්ගේ කියන්නේ මේ පැත්තේ කොක්ක නැහැ. ඒ පැත්තේ කොක්ක තියෙනවා. කොක්ක දානවා අහුවෙන්නේ නැහැ. ඒක ඉතින් කලන්ත වෙන්න බෑ. මොහරි කලන්ත හැල්ල වැඩන පස්සේ නැන්දම ඇවිල්ලා විජහට අයින් කරන මේ මල හොන්තු තිබ්බොත් එimhe ආයේ අරමස ගන්නිත්තන්තු ගෙදර හනින්දා. ඊට පස්සේ කියනවා සේව කියන්නේ දෙපැත්තේ තියෙන මෙව ඇරලා පෙන්වන්න කියලා වැහුම්. ඇරියට පස්සේ එහා පැත්තේ ඉන්න මිනිහ පේන්නේ නැහැ. ඒ තරම් වස්තුව. මේ දෙන දැන් මෙතන මේ සම්දර්ශය වෙන්නේ මේ අටපාරක මට ඔර්ලෝසෝ දිහා බලනකොට 11 මාරක් පැනලා. ඊට පස්සේ කියලා මම පින්න පාත යන්න. මොකද දැන් මේ දාහනේ බලන්නේ නැහැ මේගොල්ලෝ මේ සංගීත සම්දර්ශන. ඊට පස්සේ විජහාර කරන්නේ දාහන් ටික ගෙනත් දීලා දැන් දාහනේ වළඳලා මේ සංස එළියට යන්නේ ඔය පුත්‍රජානනාසේ මාරයට කිව්වා වගේ ලස්සන කවියක් කියාගෙන ඒක තමයි මට ඇත්තටම මේ ධර්මදේශන වල සම්බන්ධ කරන්න ඕනේ ඕදයි මිගවෝ පාසං නාසදා වාකරං මිගෝ බුත්වා නිවාපං ගච්ඡාම කන්දකෝ මිග බන්දකෝ මම කියනවා දක්ෂ හැමදාම හේන කණ්ඩේන මුවෙක් දැකපු හේන් ගොවියා මුවාට උගුලක් අටවනවා අටවල පැත්ත කරලා බලන ඉන්නවා ඇවිල්ලා ගැස්සුනොත් එතරම් මරන්න කියලා හිතලා අර දක්ෂ මුව ඇවිල්ලා ඒකේ තියෙන හැම කනවා උගුල ගස ගන්න නැතුව කාලා මුවවැද්දා බලන ඉඳද්දී තමන්ගේ ආරක්ෂක ස්ථානට යනවා. ඉතින් අර මෝ ඇද්දා බලන් ඉන්නවා වෙන මෝ ආපු ගමන් ගෙඩිය පිටින් කාපුවාම හැම විතරක් නෑ ඌ උගලත් ගස ගන්නවා. මේක හැම විතරක් කාලා උගල ගස ගන්න නැතුව යනවා. ඉතින් යෝගාවචරයට තියෙන මොන රූපේ දැක්කත් කිසිදාක වැටෙන්නේ නෑ. රූපේ දැකලා ඒකට ඇති වෙන මේ මනාපය මනාපේ තමයි ඇතුලේ තියෙන උගුල. මේක දැකලා දැකව පමණින් නැතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැක්කට මොකද පොට්ටෙක් බලන්න වගේ බල්ල නැතර කරන්න පුළුවන්. රූපේ කෙලස් නැහැ. හැබැයි රූපේ ඇතුලේ තියෙනවා හැම ඇතුලේ තියෙනවා මන්ද. ඒක ගැස්සුනොත් උගුල වැටෙනවා. ඊට පස්සේ උට කරන්න දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ හැම කාපං උගුල ගැස ගන්න එක. එතෙන්ට යනකම් සතිය වඩන්න ඕනේ. එතෙන්ට යනකම් අප්‍රමාදේ වඩන්න ඕනේ. ඒක නිසා මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බණට කියනවා මේ භික්ෂුවක් අරක කරන්න හොද නැහැ මේක කරන්න හොද නැහැ කියලා මේ එක එක නැවිලා අපිට ඇඟිලි දික් කරන්න හදනවා. අපි භික්ෂුවක් වශයෙන් අපි තමයි ඕනම දෙයක් කරන්න පුළුවන් දක්ෂෝ මේ ලෝකේ. අපි බුදුහාමුදුරන්ගේ අරහන් ගුණයෙන් ආපු දරුවෝ. ඒ නිසා අපි දන්නවා ඇල්ලුවට කරන්ට් එක වද්දා ගන්න නැතුව වැඩේ කරන්න. අපි දන්නවා රසමසවුල කණ්ඩ හැම ගස ගන්න නැතුව. ඒ දන්නේ නැති කට්ටිය කොටේ ඉඳලා අපිට ඇඟිලි දික් කරන්න යනවලු භික්ෂුවක් මේක කරන්න වටින්නේ නැහැ මේක කරන්න නෑ උන්ද දන්නේ නැතිලු උන්දලා දන්නේ නැතිලු අපි බුදුහාමරන් ගෝලියෝ කියලා. බුදුහාමර අපිට උගන්ලා දීලා තියෙන්නේ අන්නේ වගේ දැලිපි හැරෙන කපපන් මයිල විතරක් කැපෙන්න අහම කැපෙන්න තියෙනවා. ඒ නිසා භාවනාවේදී පුළුවන් නම් කොහේ හිත ගියත් ප්‍රශ්නයක් නැහැ. සද්දකට ගියත් වේදනාවට ගියත් යනකොටම දැනගත්තොත් ඔන්න මම හිතිය යුත්තේ කාය විඥානේ දැන් ඔන්න චක්ක විඥාණයට ගියා සෝත විඥාණයට ගියා කියලා මාරුණ බව දැනගත්තම මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. කලබල වුණොත් තමයි මෙතන තියෙන කෙලෙසේ. ඊට පස්සේ මේක තව දුරටත් දැකීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ දැකපු එක නැවත නැවත බලන්න තියෙන ආතාව නම් අනිවාර්යයෙන්ම ගෙවැදීමක් අභිවදනයක් අභිනන්දනයක් දැක්කට පස්සේ ආපහු එන්න පුළුවන් නම් මොකක්වත් වෙන්නේ නැහැ. දැකීමෙන් මොනක්වත් වෙන්නේ නැහැ. ඒක දැක්කට නොදැක්කා වගේ කියනවා දිත්තේ දිට්ඨ මත්තම් භවිෂති. ඊ දැක්කයි කියලා මොනම කෙලෙසක්වත් නැහැ. නමුත් ඒක නැවත නැවතත් හොරෙන් බලන්නයි මේක මේ දැකපේක වාසනාවක් කියලා නැවත නැවත බලන්නයි ගියොත් ඒක දිගේ අනේකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ රූප බලන් දෙපයි කියලා හෝ නැත්නම් ඇත්ත එක වාගෙන හිටපන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. ඒ රූපේ බලලා සතිය එතනින් නතර කරන්න පුළුවන් නම් අන්න බුදුහාමුදුරේ එතන ඉන්නවා. එතන ධර්මයේ තියෙනවා. එහෙම නැත්තම් මේ ලෝකෙ තියෙන ඒ කෙලෙස් ඉපදින જાති රූප නැති කරන්න හදන සભ્યත්වයක් නෙමෙයි බුද්ධ මේ මේ දේශපාලනේ තියෙන්නේ. දේශපාලනේ කියන්නේ නරක රූප වකලා තියන්න ඕනේ. එහෙම නැත්තම් මේ නරක වහලා තියන්න ඕනේ කියලා මේ රූප වලට රිදියන් දාන්න හදනවා. ඒ බලන එකට නෙමෙයි. ඔක්කොම සදාචාරවාදීව හෙළුවෙන් ඉන්නේ කියලා මං කියනවා. හොඳලාට තේරෙන්නේ මේ බලන එකාගේ භාවනාවේ වැඩේ තියෙන්නේ. කොයි එක බැලුවත් නාගිත හාමුදුරුවෝ නටන නාටිකාංගනාවක් දිහා බලලා අසුවේ පහල කරගෙන ඒකෙන් නිවන් දකින්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට ඒකට ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ හා සමාන දියුණු සතියක් ඇති කරගත්තොත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් බුදුසෙනසුවේ බොහෝම ලාවට යන් දියාරු ගතියට මේ සතිය පෙන්නලා පරියංකේදී හදලා සක්මනට දැම්මට පස්සේ ඒක රූප තියේදී, සද්ද ඇහෙද්දී, වේදනා දැනෙද්දී රැක ගන්න කියනවා. රැකගෙන ඒ සිදුවෙන සිද්ධියේදී තමයි මේ සතිය මේ එක වාහන නැති පාරක එක ට්‍රක් එකක් තියදී ඒ ට්‍රක් එකේ වාහනේ අරගෙන යනවා වගේ එකක් නෙමෙයි. එහෙට මෙහෙට වාහන ගොඩක් යනවා. තමන් හප්ප ගන්න තුන එකයි තියෙන්නේ. ලංකාවේ තියෙන නීතිය තමයි ඇක්සිඩන්ට් එකක් වුණොත් කාගේ අතේ වැරද්ද වුණත් අනතුරු වළක්වා නොගැනීමේ වැරද්ද රුපියල් 5000කට ගහලා තමයි කතාව පටන් ගන්නේ. ආණ්ඩුවට 10000ක් හම්බ වෙනවා. කවුරු ඇක්සිඩන්ට් කරගත්තා. ඒක තමයි මේක මේකේ නීතියත් එච්චරයි. අප්ප ගත්තොත් ඌ ඇවිල්ලා උඹේ හැප්පුවත් ඌ ඇවිල්ලා උගේ හැප්පුවත් අනතුරු නොවැළකීමේ හැකියාව දඬුවම දෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ ඇත් දෙක වහගෙන නැත්තම් මේ ආරක්ෂක භූමියක ඉඳගෙන සත්‍ය වටන එක තමයි පටන් ගන්නෙ නිකන් තවානක පැල ටික හදා ගන්නවා වගේ. නමුත් ඒක ගිහිල්ලා ශේෂ්ත්‍රයේ හිටෙව්වට පස්සේ নাනා ප්‍රකාර විදිහට මේකට අභියෝග එනවන්නේ අභියෝග එනකොට පුළුවන් තරම් එතනදී මේ අරමුණ මාරු වුණා ඉරියව්ව මාරු වුණා කොයි දේ මාරු වුණත් සතිය කැඩෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් එයාට තේරෙන මේ ආරම්භක සතිය බොහොම සියුමැලි එක වැරකට එකයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් බොහොම අමාරුයි පුරුදු කරන්න ඕනේ. නමුත් මේක වැඩිලා ඉස්සරහට යනකොට බුදුමාකාර විදිහේ ක්‍රියාකාරකම් වලට හැදෙනවා. නිකම් නිකම් මේ බුතිය හිටපො කොල්ලා පොඩි බබා ටිකක් ලොකු වෙලා තොටිලි වැටෙන් පැන්නට පස්සේ මේක මොන තරම් සෙල්ලම් කරනවද? ඉසලා ඉසලා මේ තනින් දෙන කිරි ටික බී ගන්නවත් බෑ. පස්සේ මේක වැවිලා එනවා ඊටදී බොහෝම ශීක්‍රෙන් ගන්නවා මේක. ආන්නේ වැඩිගෙන යනකොට යට අභියෝග දෙන්න ඕනේ. ඒ දුන්නට පස්සේ තමයි එයා තීරුම් අරගන්නවා හැම කෑවට කමන්නේ හැම කියන්නේ රසමස උලක්. ඒක ඇතුලේ කොක්ක තියෙනවා. දැක්කම ගෙඩිය පිටින් කන්න කියොත් තමයි කොක්ක ගැස්සෙන්නේ. ටික ටික කාපන්. කනකොට කාපන් කිරලා කියලා කියන්නේ. තොගේ පිටින් කන්න යන්න එපා. ඉව නැත්තම් දැනගත්ත ගමන් මෙතනින් එහාට මේ අනතුරුදායක තැන කියලා එතන නතර කරන්න පුළුවන්කම තියෙනවනේ. අර මේ කුරුළු පැටියට වගේ උ නැවතත් ශේෂ්ත්‍රයට යන්න පුළුවන්. අඳුර පාන්න පුළුවන්. මගේ තැන මට ඉන්න පුළුවන් නම් මාව වටන්න බෑ කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදනකොට ඒ කියන්නේ හැම කෑවට කමක් නැහැ. ඇතුලේ තියෙන මේ බිලිය කොක්ක දැනගන්න කියලා විතරයි බුදුරජාණන්සේ අපට කියලා දෙන්නේ. ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ තියෙන සාමාන්‍ය කතාවල උගක් අමාරුයි තැන් තැන් වල තමයි තියෙන්නේ. නමුත් ඒක බුදුරජාණන්සේ හෙලි කරනකොට ඒ කියන්නේ මේ විපස්සනා භාවනාවේ සතියේ තියෙන මේ අතිරේක ලාභය හෙලි කරනකොට පුදුමාකාර සෙල්ලක්කාරකමක් තියෙනවා. ඒ උපකාජීවකයේ කතාව මම හිතනවා අහලා තියෙනවායි කියලා බුදුජානනාංශ ඉස්සල්ලාම මේ බුද්ධගයාවේ ඉඳලා මේක දායට යනකොට එක මනුස්සයෙක් හම්බෙන්නේ උපකාජීවකයා. ඉතින් ආජීවකයා දැකලා ලස්සන දකින්න මේ රූපය. අහනවා ඔබ වහන්සේ කවුද කුරුණාංශේ මොකද්ද මේ කියලා. බුදුහන්සේ ඒ කියන්නේ ආඩම්බරෙන් වගේ කියන්නේ මම අනන්ත ජීන. හරි පුත්‍ර කියන්නේ ඉතින් කියලා යනවා. ඒ කියන්නේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා මනස විශ්මය පාල කරලා ගියයි කියලා. ගියාට පස්සේ ඒ වගේ කතාවක් මේකේ තියෙන්නේ ඒ මනස ගිහලා වැද්දියක් කතාවද වගේ. එන්දර පස්සේ ওই වැද්දි මේ මනස හරියට කෙනෙහිලි වචන කතා කරනවා මොනවක්වත් දන්නේ නැති එකයි කියලා. උන්න ඔය වාගෙම කතාවක් තියෙනවා ධම්මපද කතාවක. මිනිස්සේ මේ ගෑනි මේ ශිෂ්ටාචාර කාන්තාවක් ඉහළ වැද්දෙක් එක්ක ඉන්න. ඔය සිංහ බාහුව කතාවේ තියෙනා වගේ. ඉතින් මේ මිනිස්සයා වැද්දට දඩමස් හොයලා දෙනවා, දුනුති අමුණලා දෙනවා, ගොදුරු හදලා දෙනවා. දරුවෝ තුන්දෙනෙකුත් හම්බ වෙනවා වැද්දට දාව. එක දවසක් බුදුරජාන් වහන්සේ මේ කැලේට වඩිනවා මේ මේ දරුවෝ ගැනම අනුකම්පාවෙන් තමයි. ගියාට පස්සේ වැද්දා උදේ යන ගමන් පුත්‍රජානන්සේ ගහක් උඩ ඉන්නවා දකින්නවා වැද්දට ඒක අවමංගල්‍ය ලක්ෂණයක්. සාමාන්‍ය සංඝයා කෙනෙක් උදේ දැක්කොත් එමේ මුස්පෙන්තුනේ කියන්නේ. ඒකයි සංඝයා පාන්දරම පිටින් පහත යන්නේ නැත්තේ. සංඝයාර හීනෙන් දැක්කත් මරණයක්. ආමුදුකෙන් කියන හීනෙන් දැක්කම ඉවරයි. ඔය මෙහෙම දැක්කර කමන්නේ නැහැ. ඔය හිතේ තියාන බලන්නයි මෑන්න එපා. මම භයානක දෙල්ල මම ආමුදුරු කියලා කියන්නේ. ඉතින් මේ මනුස්සයා දකිනකොට හාමුදුරුවෝ දකිනකොට නැද්දකින් කියාගෙන යනවා. අනේ ගිහිල්ලා මුළු දවසම ඉන්නවා මොනක්වත් ගොතුරක් හම්බෙන්නේ නැහැ. එනකොටත් මේක අටවගෙන ඉන්න අපා ආගුන්ටරලා ඔන්න බුදුහාමුදුරුවෝ මිනිහට තරහ යනවා. තරහ ගිහලා දුනුතිය ආදිනව විදින්න. ඒකට බුදුරජාන්සේ මේ මනුස්සයා ඒ දුනුතිය විදින්න හදන ඉරියව්වෙම ගල් කරනවා. දැන් හොඳට හැන්දෑ කරේ. ඉතින් අර මහගෑණි කියන ලොකු පුතාට මේ වෙලාව නම් තාත්තා එන වෙලාව පුතේ කියලා බලපන් කියලා. ඊයා යනකොට තාත්තා දෙන්න හදනවා වැඩේ අතන ඉන්න ශ්‍රමණේකට ඌට ඉස්සලා මන් දෙන්නම් කියලා මේ තාත්තගේ හතුරෙක් කියලා හිතලා මෙයත් දුනු තියා දෙනවා. අදිනකොට බුදුරජාණන්සේ යත් ගල් කරනවා. දැන් දෙන්න දෙපැත්තටලා ඉඳගෙන නිකන් තොරණක වගේ බලාගෙන ඉනවා. දෙවෙනි පුතා යනවා. දෙවෙනි පුතත් ඈතින්ලා දකින්නකොටම පේන්නේ තාත්තටයි මේ එකනයි ඉන්ද්‍රජාලිකයෙක් ඇවිල්ලා මොනවාරි කරදර කරන්න හදනවා. ඒ නිසා මෙයා දෙන්න හදනවා. එයත් ගල් වෙනවා. හතරවෙනි පුතාට යනවා. තුන්වෙනි පුතා ඒත් ගල් කරනවා. ඒක හොඳටම රෑ වෙලා මහගෑණි කල්පනා කරනවා මේ මිනිහත් නෑ දරුවෝ තුන් දෙනාට පස්සේ යනකොට පේනවා තුන් දෙ හතර දෙනා මිටකන බුදුහාමුදුරන්ට විඳින්න ලැහැත්ති. අයියෝ මගේ බුදු තාත්තෝ මොකුත් කරන්න එපා මගේ තාත්තා කියලා කෑ ගන්නවා. ඒසට අර හතර දෙනාටම සීහෙනවා. ඊන උඹ කියන්නේ බෑ උඹ තාත්තා මැවිලා ඉන්නවා කියලා මේ මේ මිනිස්සු අපේ අපි දන්නවනේ කියලා මේ මිනිස්සයා කියන්නේ මගේ බුදු තාත්තා කියලා. අර වැද්දා හිතන්නේ මේ මගේ ගෑණිගේ තාත්තා මේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් ඒ ජවනිකා ඉවරයි. බුදුහන්සේ ඊට පස්සේ වාඩි කරලා බණ කිව්වහම අර වැද්දායි දරුවෝ තුන්දෙනයි සෝවාන් වෙනවා. මේකේ තියෙන ලස්සනට නැත්නම් මේකේ තියෙන මේ ලුණු බලන්න බුදුහන්සේ පහුවෙද සංඝයාට කියලා කියනවා ඊයේ රෑ මෙහෙම වැඩක් වුණා මම ගියා. මේ හතර දෙනාම ඇවිල්ලා මට විදින්න ගියා. ඊට පස්සේ ඇවිල්ලා මහා මිනිස්සයා කෑ ගහනකොට මේ කටේ සිද්ධිය සිහියාව මම බණ කිව්වා. හතර දිනාම සෝවාන් වුණා කියලා. ඒක සංඥානික සංසී ඔබ වහන්සේ බේරගත්ත අම්මා තාත්තා කියපු මහවැද්දි. නෑ එතකොටමත් එයා සෝවාන් වෙලා හිටියේ කියනවා. දැන් සංඝයාට නිකන් අපබ්‍රන්තයි. ඒක කොහොමද සංසී මේ වැද්දියක් නෑ සෝවාන් වෙච්ච කෙනෙක් වැද්දෙකුට උපස්ථාන කරන්න කියලා. ගොදුරු හොයලා දීලා, දුනු දිහදලා දීලා කොහොඳ උපස්ථාන කරන්නේ කියලා බුදුරජාණන්සේ කියනවා. පාණිනාමි වනේනාස විසංන අන්වාගමේති. Tamange අතේ විස නැත්තම් වසභාජනට අත දැම්මට විස යන්නේ නැහැ. ඒක වන් වෙච්ච එකන ඒ ස්වාමි පුරුෂයාට මේ මොන වත සැපයුවත් මේ සතුම් මරණ හැඟීමකවත් මොනන්නේ මනුස්සයාට ඕන දේ කරන්නේ. ඒ නිසා එයාට අකුසලයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් යමාට පේනවා මූණවල හැටි දැන්. ඊට නිකන් මේ ලේ නැතුව ගිලා B පොසිටිව් දෙන්න වෙලා තිබුණේ. දැන් අනිත් පැත්ත කරකොලත ඇරියා වගේ මේ බුදුරජාණන්ස මේ කියන එකේ අපි කොහෙන්ද කොට එන්නේ කියලා. Tamange ate වස නැත්තම් තුවාල නැත්තම් වසබාජේට අත දෙන්නට කමක් නැහැ කියලා. ඒ නිසා මොන කෙලේශයක් අත ගෑවත් කමක් නැහැ. එයාට කෙලස් වෙන්නේ නැහැ. එලෙබසිටි 100 තියෙනවා. සතිය තියෙනවා නම් අප්‍රමාද වෙනවා නම් බුදුචාන්සේ ඒගොල්ල තමයි ඊට පස්සේ පිට කරන්නේ ධර්ම දූත සේවාවට. මොකද ගියාට කෙලෙසෙන්නේ ආයේ. ඒ නිසා මේ කෙලස් තිබුණ පළියට හැම වෙලාවෙම ඒව ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙන්නේ නැහැ. කෙලස් හරියට නිකන් කොල්ල බබා වගේ අතින් ගැහුවොත් තමයි අහුවෙන්නේ. ගන්න තු ඉතින් එකන් තියෙන්නේ. කෙලස් කොල්ල බබා වගේ ගැහුවොත් ගන්න බෑ. ඒක වෙනම කතාවක්. ගැහුවෙන් අතින් අතට අහුවෙනවා. අතින් ගැහුවත් අහුවෙන නිසා ඒකට ගහන්න නැතුව ඉන්නවනම් ඒ වැරදට නොපෙළඹී වැරදටපත් නොවි සිටීමේ හැකියාවට අපි ශික්ෂාව කියලා කියනවා. සීලේ වශයෙන් ශික්ෂක වෙනවා. සමාධි වශයෙන් ශික්ෂාව තියෙනවා. ප්‍රඥාව වශයෙන්. මෙන්න මේ ක්‍රමයේ යටදී මේ පිං කරනවා කියන එකත් එක්ක කතා කරන්න ගියොත් මහ පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. පව් නොකර සිටීම සහ පිං කිරීම කියන දෙක ගත්තාම පව් නොකර සිටීමේ තියෙන්නේ විරමණයක් වෙන්න තියෙන වැරද්දක් නොකර සිටීම. මේ කරන්න ගිය ගමන් මොන හරි එතනදී පහළ වෙන චේතනත් එක්ක කොහොමද මේ යමක් නොකර සිටීමේ මේ ශික්ෂා කටයුත්තත් මේ පිනත් එක්ක කටයුතු කරනකොට තනියම කල්පනා කරලා බැලුවොත් කොච්චරක් සබ්බපාපස්ස කරලා පුරුදු වෙච්ච කෙනෙකුටද පුළුවන් කුසලස උපසම්පදා වෙන්න කියලා. තමන්ගේ හිත හික්මීමෙන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වඩා ගත්ත කෙනාට නැත්තම් නූපන්න කුසල් නොයිපති වීමේ දක්ෂ වෙච්ච කෙනාට උපන්න කුසල් පහළ වීම දුරුවන් කිරීමේ දක්ෂ වෙච්ච කෙනාට විතරයි බුදුරජාන්සේ තුන්වෙනි වතාවට කියන්නේ නූපන් කුසල් නොයිපති වීමට කටයුතු කරන්න කියලා. ඊට පස්සේ හතරවෙනිවට කියනවා උපන් කුසල් අභිවර්ධනය සඳහා කටයුතු කරන්න කියලා. මෙන්න මේ දෙක පැටලුණාට පස්සේ තමයි අර විරමණය අවු නොකිරීම කියන එකේ මූලික සුදුසුකම් දෙක නැතුව නැත්තම් සතර සම්‍යප්පදාන වීර්යයේ තියෙන පළවෙනියම අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය චන්තං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති තාම චිත්තසංතානයේ තමන්ගේ නෝපන් අකුසල් නොඉපදවීම පිණිස චන්දං ජනේති කුසල ඡන්දය පහල කරගන්න වායමති පොඩි වෑයමක් කරලා බලනවා විරියං ආරභති ඊට පස්සේ ඒක තේරෙනවා නම් ඒක දිගේ විරියන් ආරෝප කරනවා චිත්තම් පක් ගන්න ඉතින් දැඩි කර ගන්නවා පදාහති. ඉතින් ඒ නිසා එක චිත්තක්ෂණයක සතිය ඇති කරගත්ත එක්කනා ඊගාව චිත්තක්ෂණයත් සතිය සඳහා කටයුතු කටයුත්ත කියන්නේ ඊගාව චිත්තක්ෂණයට එන්න තියෙන අකුසල් නෝපන්න අකුසල් නොයිපදවීම සඳහා ගන්න ප්‍රයත්නය. ඒ කියන්නේ පරිස්සම. ඒ නිසා පළවෙනිම චිත්තක්ෂණය ඇති කරගන්න එක ලොකු විප්ලවීය වෙනසක්. ඒකටත් වැඩිය වැදගත් වෙන්නේ දැන් මේ චිත්තක්ෂණය මට දැන් සතිය තියෙනවා කියලා දන්න එක. සතිය තිබුණත් ඒක දන්නේ නැත්නම් ඒක වෙන පැත්තකින් සරුවචනංශය පෙන්ලා දෙනවා. අවුරුදු 6ට අඩු ළමයා හරි අවදියක ඉන්නේ. නමුත් කවදා කුසලයක් වෙන්නේ එයා දන්නේ ඒක කෙලස් නැත්නම් කියලා. නියන්න දකින්න බෑ. එයා ඉන්නේ පිරිසුත් තැනක. නැත්නම් එයා දන්නේ නැහැ. සමාදම් වෙන්නේ නැහැ. ඒකට එයාට ආනිසංස නැහැ. අපි මේ කෙලෙසක ඉඳගෙන يعني ඩොං ගණන් කාලා එක වෙලාවක් කියනවා ඔච්චර පෞති වුණත් කමන්නේ එක චිත්තක්ෂණයක් සතියින් ඉන්න බලන්න. අර එයා වාර්තා කරොත් මම සතියින් ඉන්නවයි කියලා ඒක අහන්න ඕන කොහොමද දන්නේ සතියින් ඉන්නවයි කියලා. අන්නේ සතියට යෑමටත් වඩා වැදගත් වෙන්නේ සතිය මම ඉන්නවයි කියලා දැනගන්නේ. මේක මිනිස්සෙට විතරක් කරන්න පුළුවන් දෙයක්. හොඳ වෙලා බෑ අපේ ධම්මනිසත්‍ය හැමතරෝ ස්ථානේ හදනකොට කියලා තියෙන හොඳ වෙලා බෑ හොඳ බව පේන තියෙනවා. අනිත් මිනිසුන්ට තේරෙන්න ඕන. ඒ නිසා පළවෙනිම අවස්ථාවේ යම් කිසි කෙනෙක් සතිය පිළිලා මේක තමයි සතිය. අනේ මට මෙච්චර කෙලස් දෙදි මේක හදා ගන්න පුළුවන් උනායි කිව්වොත් ඒක ඒක සුද්ධ කරලම දෙන්න ඕනේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරන්නේ. ඊට පස්සේ යාට දෙන තියෙන බාහිර ධූරේ ධූර භාරය තමයි මේ චිත්තක්ෂණේ තව චිත්තක්ෂණයක් කරගන්න. සතිය තව පොඩ්ඩකට පාතේකට වෙන්නේ නූපන්න කුසල් තවදුරටත් නොයිපදවීම සඳහා කටයුතු කරනවා. මෙන්න මේක මේ කුසල් නැති සමා වෙන්න අකුසල් නැති චිත්තක්ෂණ තුන හතරක් යනකොට තමයි යාට තේරෙන්නේ මම දැන් අලුතෙන් දත් කරන්නේ. හැබැයි පරණ වේ දුක්ඛ කර්ම ශක්තිය නිසා වේදනාව එනවා, තත් දැහෙනවා, හිතවිලි එනවා. එතකොට හිත කීරි ගෑවෙනවා. නමුත් ඒක මේ දැන් කරන එක නෙවෙයි. පරණ අකුසල කර්ම වලින්. එතකොට යාට සිද්ධ වෙනවා මේ මේ තියෙන පිරිසුදු චිත්තසංතානේ යම් ආකාරයකින් කලින් හටගත්තා වූ අකුසල තියෙනවා නම් අන්න ඒක දුරුවන් කිරීම සඳහා ගත යුතු ප්‍රයත්නයක් තියෙනවා. ඒක කියනවා ඉස්තරලාම නගරයක් හදාගත්තට පස්සේ රජුරු අන්තපුරයක් අන්තපුරේ වටේට බැමි බැඳලා ගියාගල් හදලා කුරුබිලි තියලා කාවල්කාරයෝ තියලා ඒක ආරක්ෂා කරනවානේ. එතකොට ඒ බැම්මෙන් පණින බෑ කාටවත්. එතකොට රජුරු දන්නවා හතුරෙක් එනවනම් මේ මුරකවල් හතරෙන් එන්න ඕනේ වෙනෙන්න තැනක් නැහැ කියලා. නමුත් මේ වෙනකොටත් ඇතුලේ ඉන්නවත් දන්නේ හතුරෝ ඔත්තුකාරයෝ විදියට. ඒක රකින්නේ කොහොමද? ඒක නිසා ඉස්සල්ලාම අපි කන දිවනාතේ වහගෙන එකම අරමුණට හිත දාගෙන එහිම සතිය පවත්නකොට ඒක හරියට නගර නගරයට ආරසාව දුන්නා වගේ. කොටු තාප බැඳා, ගල් හැදුවා, මිනිව මෝරුයි කිඹුලෝ ගෙනත් දැම්මා, මොරකාවල් දැම්මා, කුරුබිලි හැදුවා. මේක දිගේ බලාන යනකොට පේනවා දැනට ඇතුලේ මොනවද ආරවුලක් තියෙනවා. ඒ ආරවුල් දැනට තියෙන අකුසල කර්ම. අන්නේ දැනට තියෙන අකුසල කර්ම දුරු කරාට පස්සේ තමයි මේ මේ ක්‍රම දෙකකින් සතිය පිහිටුවාට පස්සේ නැත්නම් ඇතර සතිය කියන්නේ ඒක සම්‍යක් ප්‍රදාන් වීරිය කියලා කියනවා. සතර සතිපට්ඨානෙන් පස්සේ නේක. ඊට පස්සේ තමයි යාට තේරෙන්නේ නූපන්න කුසල් නැවපදීම පිණිස කටයුතු දෙයි. ඉතින් අපේ බෞ සාමාන්‍ය බුද්ධ ආගම ක්‍රමයේ හැටියට ඒ පවෙන් වැළකීම පැත්තක තියෙද්දි එහෙම නැත්නම් විරමණය පැත්තක තියෙද්දි එහෙම නැත්නම් සබ්බපාපසකන්න පැත්තක තියෙද්දි මේ කුසල සුපසම්පදා කරන්න හදන එක. ඒක හරියට ශල්්‍ය කර්මයට ඉස්සල්ලා දෙදා පිරිසුදු කරලා පරිසරය පිරිසුදු කරන්නේ නැතුව ශල්්‍යාගාරයක නැතුව හදිසියේ කියලා කුස්සියක තියලා දෙකට කැපුවොත් මොකද වෙන්නේ ලෙඩාව නැත්නම් කක්කුස්සියක තියලා. හදිසිය කියලා. ත්‍රිවණට අඩිය අමාරුකට වැටෙනවා. මොකද විවෘත වෙන විවෘත වෙන පටකොලට අලුතෙන් කෙලස් අලුතෙන් මේ විස බීජ එනවා. ඒ ඉස්ලාම කරන්න ඕනේ මේකට ආරසා කරගන්න ඕනේ. ඒ නිසා සතිය වඩනකොට යෝගාවචරය හේන් රූප පේන එකෙන් කෙලස් එකන ගැන වැඩි කල්පල වෙන්න යන්නේ නැහැ. කණෙන් සද්ද ඇහිලා එන කෙලස් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ආපු කොමේ හැටියට රාත්තල් ගන්න දැන තුනේ කාලා තියෙන දැන් බලනවා. මේ කෙලෙස් නොයිපද වී එක දිගට ගලන චිත්තක්ෂණ නැත්නම් විරමණ සීලෙන් එහෙම නැත්නම් සතියෙන් නැත්නම් අප්‍රමාදව කොච්චර චිත්තක්ෂණ කියක් පවත්වන්න පුළුවන්ද ඒක සාමාන්‍ය කමඨාන් සුද්ධ කරනට කියන්නේ හුස්ම කීයක් එක දිගට බලන්න පුළුවන් පියවර කීයක් එක දිගට බලන්න පුළුවන් නැත්නම් කොච්චර විනාඩි ගාණක් තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්න පුළුවන්. ඉතින් ඒකෙන් දැනගන්න පුළුවන් මේ යෝගාවචරයා මේ ආරම්භක ශේෂයේ වශයෙන් ගෙපල සුද්ධ කරගෙනද තියෙන්නේ කියලා. ඒක කරගත්තට පස්සේ එහෙම ඉන්නකොට අරමුණේම ඉන්නකොට ඉරියව්වෙම ඉන්නකොට ඔන්න වේදනාවක් එනවා. ඒසොට යෝගාවචර දන්නවා මේ ඒක ඉස්සර වෙච්ච එක එරියස් ගෙවන වෙලාව. නැත්නම් සද්දයක් ඇහෙනවා. නැත්නම් හිතවිලක් ඇහෙනවා. එතකොට කියනවා ඒ සද්ද වේදනා හිතවිලි තියේදී ඒකට තරහක් එනවා ඒක ස්වභාවිකයි. නමුත් ඒක ඥානාන්විත නෑ. ඒක තියේදී Tamanට පුළුවන් ද බලනවා ඉඳගෙන ඉන්න බව දැනගන්න. පුළුවන් ද කියලා බලනවා ආනාපානේ පවත් ගන්න. ඉතින් මේක තමයි උගාක් අමාරු තැන. ඒ හිතන යෝගාවචරය ඉදනවා අර සද්ද වේදනා හිතවිලි ඔක්කොම නතර කරන්න ඕනේ. මේ ඒක තමයි අපේ පරම යුතුයකම කියලා. එහෙම නැත්නම් මම භාවනා කරන්න කෙනෙක් වශයෙන් මට ලැබිය යුතු දෙය කියලා කිසිසේත්ම නැහැ. Tamanට තියෙන්නේ ඒ සද්ද ටිකක් තියෙද්දි සතිය පවත් ගන්න පුළුවන්. වේදනා ටිකක් තියෙද්දිත් පවත් ගන්න පුළුවන්. හිතවිලි ටිකක් තියෙද්දිත් පවත් ගන්න පුළුවන්. ආන්න ඒක උනාට පස්සේ මම මේ කතා කරන විපස්සනාව තේරෙන්න පටන් ගන්නවා. මොනවාක්වත්ම කරදර නැත්නම් වගේ නෙවෙයි ටිකක් තීදිත් කරත හැකි. එතකොට සතිය ප්‍රමාණාත්මක වර්ධනයක් නෙවෙයි තියෙන ගුණාත්මක වර්ධනයක් ඇති වෙනවා. ඒ වාහන නැති පාරක වාහන එලවලලා පුරුදු චෙක් කරාට එකක් දෙකක් වාහන තියෙන පාරේ ටිකක් සෙනක පයින් ඉන්න පාරේ ටිකක් වල්සත්තු පයින් පාරේ පුරුදු වෙනවා. මේක දිනු කෙරුවට පස්සේ තමයි යාර තේරෙන පටන් අරගන්නේ මේ වර්තමාන මොහොත කෙලස් නොකර රකින්නවා කියන එක මේ මොහොතේ අපි ගත්ත ශික්ෂාවට අයිතුනාට පෙර කරන ලද කර්ම ශක්තිය මේලා ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වෙන්නේ නැහැ කියලා මේ ලෝකේ කවුරක්වත් නැහැ. මේ අපි භාවනා කරන්න ගිය කියලා සද්ද නතර වෙන්නේ නැහැ ලෝකේ. අපි භාවනා කරන්න ගිය කියලා වේදනාවෙන් එක නතර වෙන්නේ නැහැ කාගේවත්. අපි භාවනා කරන්න ගිය කියලා හිතවිලිෙන් එක නතර කරන්න බෑ. මොකද ඒ ඒව තොග ගණන් තියෙන්නේ. ඒ එන වෙලාවේ හිතා ගන්න ඕන අනේ දැන් ආවොත් මේ එන වේදනාවට වෛර කරලා මම අලුතෙන් කර්ම රැස් කරන්නේ මොකද දැන් භාවනා කරමින් ඉන්නේ. මේ එන සද්දයට වෛර කරලා මම අලුතෙන් කර්ම රැස් කරන්නේ මම භාවනා කරමින් ඉන්නේ කියලා එවුවා සතිය උරගා බලන්න දිනු පවණු කරන්න කාරණාවක් කරගත්තොත් එnde ende ende ende යාට තේරෙන පටන් අර ගන්නවා. සෑහෙන කරදර තියේදී සෑහෙන සද්ද තියේදී කරගෙන යන්න පුළුවන්. ඒක පුදුම වර්ධනයකට එනවා. ඒ වෙලාවේදී තමයි ඔය ඇහෙන් එන රූප කණෙන් එන සද්ද ආදී වගේ දේවල් වලට යන්නේ ඉස්සෙල්ලා අර කායानुපස්සනාවේ වඩා ගන්න ලද සතිය භාජනෙට ඇවිල්ලා භාජනෙ පිරෙන්න යන්න ඕනේ. තමන්ගේ භාජනෙ පිරෙන මට්ටමට ගියාට පස්සේ තමයි ඒ එන එකක් එකක් අල්ලගෙන ඒවත් තිබුණාට ඒ මතින් මනාපමනාප පහළ නොවෙන කටයුතු කෙරුවට පස්සේ නම් තේරෙනවා මෙන්න මෙවැනි චිත්ත tattයක් එහෙම නැත්නම් අධිකාරී ශක්තියක් හිතේ ඇතුණාට පස්සේ තමයි ඔය ධ්‍යාන භාවනා එහෙම නැත්නම් විපස්සනා ඥාන වගේ කියන අධි කුසල් වලට කුසල් කිරීමේ හැකියාවක් ඇති වෙන්නේ. ඉන් මෙපිටත් කුසල් කරන්න පුළුවන්. නමුත් ඒ යෝගාවචරය දන්නවනේ මේ කුසල් කිරීමේ ප්‍රධානම දේ ඒකේ කුසල් කරන්න යෑම හරහා අකුසල් නොවෙන්න කටයුතු කරගන්න පුළුවන් නම් මිස නැත්තම් අර හදිසි කියලා ඔපරේෂන් එක කුස්සිය කරන්න හදනවා. ඒක තමයි ඔය පසුගිය කාලේ අපේ සාසනයට වෙච්චි එක වැරද්දක් අපිත් එක එකන වගේ කියන්න ඕනේ මේකට. අපි හිතනවා අර පවු නොකිරීමේ නැත්නම් සබ්බපාවසා කරනම් කියලා මේ මුලින් කළ යුතු දේ මුලින් කරන්නේ නැතුව ලේසියටත් පහසුවටත් වෙන එකක් කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපේ අර සතිය පිහිටන වැඩේ තවත් පස්සට යනවා. කවදා හෝ ඒ දෙක පිළිවෙලට හදාගත්තට පස්සේ තේරෙනවා මේ සතිය පිහිටුවා ගත්තට පස්සේ එහෙම නැත්නම් යම් ප්‍රමාණයකට අප්‍රමාද වුණාට පස්සේ ලෝකේ තියෙන ඉතාමත්ම බරපතල කුසල කර්ම ඉබේ Taman ළඟට එන්නේ. අකිරියෙන් කරන්න පුළුවන් වෙනවා. නිසා ඉස්සල්ලාම තවන් ඒකට සුදුසුෙක් කරගන්න ඕනේ. එහෙම කරාට පස්සේ කීතයිගේ මායයට පුළුවන් නම් මට රූප පෙන්නපන්. පුළුවන් නම් මට සද්දාතවපන්. ඕන දෙයක් කරපන්. මොකද මම දන්නවා දැන් හදිසියක් වුණොත් නිවාපේ මොකද්ද කියලා. හදිසියක් වුණොත් හිත තියන්න ඕන තැන දන්නවා. එහෙම නැත්නම් ക്ഷേම භූමියේ දාන්න. එහෙම නැත්නම් නිර්මල තැන දානවා. නික්ලේශී තැන දානවා. ඉතින් ඒ දේ හදාගන්න නැතුව තමන්ගේ ජීවිතයේ ඒ ඒ අඩේ ඒ වාංගු වෙන තැන හදාගන්න නැතුව අපි බරක් වාංගු කරන්න හැදුවොත් එමෙ හෙල්ලෙන අඩේක තියලා වැඩේ හරියන්නේ නැහැ. ඒක සඳහා කවුරු හරි කියනවා නම් මේ බුද්ධ ශාසනය දැන් කරන්න බෑ කියලා ඒක ඉතින් ලේසියට පාසුට කරන බොරුවක් කියලා මං කියනවා. කරනවා නම් දැන් කරනවා මෙතන. කරනවා මම. ඒ නිසා සෙන් බුද්ධහම කියනවා මෙතන නෙවෙයි නම් කොතන දෙයක්ෝ දැන් නෙවෙයි නම් කවුද දෙයක්ෝ තෝන නෙවෙයි නම් කවුද දෙයක්ෝ අපි හිතන නෑ නෑ අපිට මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා වැඩේ කරලා දෙයි කියලා කාටවත් කරන්නේ අපේ හිත පිට ගියාට පස්සේ හිත පිට යන එකේ මනාපමනාව පහළ වෙන එකට මෛත්‍රී බුදුහාමුදුරුවෝ කරන දෙයක් නෑ කවුදම සරුවචනාසිරත් කරන දෙයක් නෑ දරුවන්සේ කියත හැකි ඔන්න ඔතනදී තමයි යම කෑවට විතර නෙවෙයි බිලිය ගැසෙන්න ඔන්න ඔතනදී බිලිය ගැස ගන්න නැතුව ඉඳනම් ඒකට අත දාන්න ඕනේ. ඉතින් යන්නම දෙන්න ඕනේ ගිහිල්ලා බලන්න ඕනේ. මට මෙතෙන්ටත් ගිහිල්ලා රූපයක් දැක්කා. ඒක අර මාළුක පුත්තුතුහන් තමයි හරි ලස්සන කියන්නේ. පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං කීයතිනෝ පච්චියති එවන්තෝ චරති සතෝ රූපෙත් දකිනවා. මනාවමනත් පහළ. එතකොට මෙයා දැනගන්න වහාම එන්න ඕනේ මගේ ගෝචර භූමියට. ඒ නිසා රූපෙත් දැක්ක වේදනාවක් පහළ වුණා නැත්නම් මනාවමනත් පහළ වුණා. එතකොටම Taman දැනගන්නවා නැවත නිවාප භූමියට එන්න ඕන කියලා. අන්න එතකොට තේරෙනවා අර මිත්‍යක් භාවනා කරලා හදාගත්ත මේ මූල කර්මස්ථාන තංග අපි කියන ඒ නිමිත්ත කොච්චරක් Tamanට අර ඉබ්බා යන යන තන කටුව අරගෙන යන්න වගේ Taman එක යන දෙයක්ද මේක සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන කටයුතු කළොත් මරණ චිත්තක්ෂණේ වික්ෂිප්ත මනසක් ආවත් මේ සත්‍ය විසින් යාව කොට දාලා දෙනවා. ඒ සෝතානුදත්ත සූත්‍රයේ සඳහන් කරනවා මේ ජීවිතයේදී යම් විදියකට සුත්තා දත්තා ಪರಿචිතා මනසානුපෙක්කිතා ජිත්‍යා සුප්පටි විඥා කියන විදියට මේ බණ හොඳට අහලා හොඳට කනේ තියාගෙන හිතේ දරාගෙන උතාදතා ಪರಿචිතා හොයලා බලන්න ඕනේ මේ බුද්ධ ඥානස මෙහෙම කිව්වට මේක වෙයිද? එහෙම නැත්නම් අපි වගේ මේ නරපණුවන්ට මේක කළ හැකිද කියලා පරීක්ෂා කරලා එක දවසක හරි පුළුවන් වුණොත් මේ පිසුත්තනේ ඉඳලා කෙලස් තැනකට යනවා. ඒහිල කෙලස් තියෙන දැනගන්නකොටම ආපහු Taman අර බයලජ්ජාවට පිටිපස්සට වෙන්නා වගේ නික්ලිෂී තැනට එන්න පුළුවන් තැනට යනකම් අත්දකින්න එකට කියන්නේ පහන් දැල්ලකට කුරුළු පිහට්ටක් ලං කරොත් කුරුළු පියාට කවදාත් ගින්දරට පැනලා යන්නේ නැහැ. ඒක චිරි චිරි චිරි ගාලා පැත්. පිච්චි පිච්චි පිච්චි පිච්චි පස්සෙන් පස්සේ පස්සේ පස්සේ වෙනවා. එතෙන් ප්ලාස්ටික් ලණුවක් ලං කරන්න කියනවා ගිනිසිලුවකට. ඒක උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට යනවා. ඒ වගේ තමයි භාවිත මනසක් ඇති එකන කෙනෙක් වලට යන ළඟට යනකොට යාට ඉබේම බයලජ්‍ය දෙක පහළ වෙනවා. බයක් ඇති වෙනවා මම මෙච්චර හදාගත්ත එක දැන් කෙලසෙනවා. ලැජ්ජාවක් ඇති වෙනවා. මම එන්නකොට තරම් වෙන්නේ නැහැ කියලා ඒ බයලජ්‍ය දෙක නිසා ඔය හිටපු තමන් මුල් වෙච්ච භූමියටමයි ආපහු ගෙනත් දාන්නේ. අන්නේ බවට අත්දකලා තියෙනවා නම් මේ ජීවිතේ. සුතා දචා පරිචිතා මනසානුපෙක්ඛිතා. අනු හිතෙන් බලලා තියෙනවා නම් ditthya suppata vijja පැහැදිලිව මේක හරි කියලා. දැන් මේක තමයි හරි දෘෂ්ටිය කියලා. අත්දකලා තියෙනවා නම් මරණ මොහොතදීවත් චිත්තක්ෂණය වික්ෂිප්ත වුණත් කවදාවත් දුගතිකට යන්නේ සුගතිගාමී වෙනවා කියලා බුදුරන්සේ සාහිත්‍යයක් දෙනවා. සුගතිගාමි වෙලා කල්පනා කරනවලු මරණ මොහොතදී මං ඉතාමත්ම අවුල් සහගත මනසක හිටියේ කොහොමදයි මේ සුබ තැනකට ආවේ කියලා. එතකොට ද්වන්දා බික්ක වේ උපජ්ජති සතුප්පාදෝ. යාට සතිය පිහිටනවලු මං ගිය ආත්මේ සතිය වඩලා තියෙනවා. ඒ වඩන වෙලාවේදී මේ වගේ දුෂ්කරතා වලට මං ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මරණ මොහොතදී මයි තත්ත්වේ මම අරසේ පාන්නේ උනේ නෑ. නමුත් ධර්ම ආරක්ෂාව තියෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් නම් අපි මේ ගත කරන ජීවිතේ අපට ඒ වගේ හදිසියක් වෙනකොට වැරද්ද කරපු මිනිහට බන බන කෑ ගහ ගහ නඩු කියන වෙනුවට මට බුද්ධ සරණේ තියෙනවා ධර්ම සරණේ තියෙනවා සංඝ සරණේ තියෙනවා සීල සරණේ තියෙනවානේ මට ඉන්න පුළුවන් නා ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ ඒ කෙනාට සාහිතිකයක් කියන්න පුළුවන් එදිනදා ජීවිතවලදී මේ රණ්ඩුක එකක් වෙලා එන එන එකත් එක්ක කතා කර කර ගැටි ගැටි රිංග ගන්න වෙනුවට Tamange නිවාපේට ക്ഷേම භූමියට යන්න පුළුවන් නම් ඒ කෙනාට තියෙනවා මරණෙදිත් මාව බේරෙන්න නම් මේක තමයි මගේ හොඳම යාළුවට දෙන්න ඕනේ. මේක තමයි අපේ දරුවන්ට දෙන්න ඕනේ. මේක තමයි අපි ඊගාව પરම්පරාවට කොහොම හරි කරලා මේක දුන්නේ නැත්නම් මේකට නිමි પરම්පරාව බාටපත් වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මොකද මේක ප්‍රසිද්ධියේ ලෝක ලෞකික ඥානවල නැහැ. ලෞකික ඥාන වල තියෙන එක අහුණාට පස්සේ ඒක ඇලීගෙන ගැලීගෙන එහිම වැටෙන එක. ඒ නැත්තම් ඒ බාහිර දෙයට දොස් කියන එක. ඒ දෙකේදිම පේන තියෙනවා අපේ දෘෂ්ටි වැරදි කියලා. වැරද්ද තියෙන්නේ අපේ භාවිත මනසක් නැතිකම. ඒ නිසා දැනට අපි හදාගෙන තියෙනවා යම් ප්‍රමාණයක දී ඇති පහසුකම් යටතේදී සතිය වඩන එක ඕකට ස්වභාවයෙන් මතුවෙන කරදරන හරහා තමයි අපි ඒ කරදරයක් ආවම හිත චිත්තසංතානය පිරිසුදු තබා ගැනීම කටයුතු කරන නිසා කරදරවලට බනින්න යන්න එපා. ඒ කරදර එන්නේ අපිට අභ්‍යාසයට. එහෙම නැත්නම් ඒව පරිේශන සඳහා අමුද්‍රව්‍ය ආනේක සුද්ධ කරගත්තා නම් Tamanට තේරෙයි ඒ කරදරවලට මේ මැරෙන්නේ ඉස්සලා වැඩියෙන් මොන දුන්නොත් ඒ තරම් ප්‍රමාණයක් මරණ චිත්තක්ෂණය Tamanට ඒ කියන්නේ ආර්ය ඥානයකටපත් වෙන්න බැරි වුණා නම් ධර්ම ආරක්ෂාව සැලසෙනවා. ඒ ආරක්ෂාව මේ බුරුම භාෂාවෙන් බුරුම සංස් කියන්නේ Taman අන්න එපා කියලා සතිය රකින්නවා නම් සතිය ආරක්ෂා කරනවා නම් සතිය විසින් තමයි ධර්ම ආරක්ෂාව දෙනවා. ඒ සතිය ආරක්ෂාව නැතුව වෙන වෙන ක්‍රම වලට රැක්කට ඒක වෙන්න පුළුවන් සාතික් කරන්න බෑ කියලා. ඒක සාතික් කරන්න බෑ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට වැඩිය මේක ශ්‍රේෂ්ඨකමක් තියෙනවා. ඒ නිසා ඇහැට රූපයක් දකින හැම වෙලාවෙම කණ්ඩ සද්දයක් ඇහෙන හැම වෙලාවෙම මතක තියාගන්න ඒ දෙකට බෙදිච්ච පාරක් හරියට දැනගත්තොත් නිවනට යන්න ඒක පෙරදැක්මක් වෙනවා සිටියම් බලා කියා ගැනීමක් වෙනවා විශිෂ්ට ඥානයක් වෙනවා එහෙම නැතු ඒ වෙලාවේදී ප්‍රමාවට වැටුනොත් අනිවාර්යයෙන්ම මාර්ය අවස්ථාව ලබනවා ඒ නිසා මේ මාරව ලබන්ති නෝකාසං මාර්යට අවස්ථාවක් නොදී ඒ ඒ වෙලාවවල සත්‍ය පිහිටුවා ගැනීමට අපි මෙතෙක් කරන ගියකෙත් අභිවෘද්ධියක් අවශ්‍යයි අදිෂ්ඨාන ශක්තියකුත් උනේ ලෑස්තිලා යන්නත් ඕනේ මේ ධර්ම දේශනාවත් ඒකටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවද මෙතන නතර කරනවා. ශිර දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැයි අවසරයි ස්වාමීන් වහන්සේ අපි එමනම් පසුගිය දවස් ටිකේ වගේම එත්තවතා ചാති ගාථා සජ්ජානා කිරීමෙන් උපයාසපයා ගන්න ලද මේ කුසලයේ සීල ලෝක වාසී සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා මුජිසා ශීර්ෂයෙන් සම්ප්‍රදාන කුලව ගාථා සජ්ජායනාට පෙළඹෙමු. එත්තාවතා චගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා සාදු සාදු සාදු